සමාධිය පිළිබඳවයි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ. ඉතින් අද දවසේදීත් ඒ පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කෙරෙන උතුම් වූ දේශනාවක් සිදු කිරීම සඳහා ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු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 විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි ජීවිතය નિවැරදි කරගන්න අපේ ජීවිතේ નિවැරදිම වෙනසක් ඇති කරගන්න තමයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරේ. අද දවසේ ධර්ම සාකච්ඡාව තියෙන දවස. නමුත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න නියමිතව හිටපු ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්කිසි ගිලන් භාවයකට පත්වීමක් සිදු වෙලා තියෙන නිසාවෙන් අපි සූත්‍ර පිටකයේ තියෙන කරුණු ආශ්‍රිතවයි අද සාකච්ඡා කළ යුතු තියෙන්නේ. ඒකින්ද අපි මේ සාකච්ඡාව සිදු කරගෙන යනවා. අපි හැමදාම ප්‍රායෝගික දේවල් කතා කරමින් ඉඳලා බදාදා දවසට සිද්ධ කරන්නේ මූලාශ්‍ර ඇසුරෙන් අපිට විශ්වාසය ඇති කරගන්න කළ යුතු ධර්ම සාකච්ඡාවක්. කොහොම නමුත් කමක් නැහැ. දැන් අපි කතා කරලා නවත්තපු තැනින්ම ආරම්භ කරන්න ඕනේ. මම හිතන සක්මන් භාවනාව සහ ලොකු උත්සාහයක් ගන්න කියලා මම කිව්වා චිත්ත ඒකාග්‍රතාවය මේ දින ටිකේ එකම වෙලාවක භාවනාව දාගෙන ඒ යොදාගත්ත වෙලාවේ සම්පූර්ණයෙන්ම ඒකටම යොමු කරන්න බෑ කියලා හිතනවා නැගිටින්න එපා කියලා. එක්ක සක්මන් කරන්න නැගිටලා යන්න එපා. ඒ ඒ අරමුණෙන් අයින් වෙන්න එපා. කොච්චර බැරිකමත් තිබත් නැගිටිනවා නම් නැගිටලා සක්මන් කරලා ආයෙ වාඩි වෙන්න ඕනේ. නැත්තම් සක්මන් කරමින් මේ කාලේ ඉන්න ඕනේ. යොදාගත්ත කාලේ වෙන දෙයකට යොදවන්නේ නැහැ. මම හිතන්නේ නැගිටින්න එපා කිව්වේ ඒක හැරලා යන්න එපා. ඉතින් ඒ ටික අපි ගොඩක් කතා කරා. එහෙම දවස ගානේ පුහුණු කරොත් ලොකු ගැටලුකාරී තත්වයකින් අත මිදෙන්න පුළුවන්. මම මරණය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් හැමදේම කතා කරන්න ඉස්සෙල්ලා. මරණයේදී අපි යම් විදිහකින් ධානා මට්ටමකට සිත නංවගෙන හිටියොත් ඒක ගරුක කර්මයක් බවට පත් වෙනවා. හරි? ගරුක කර්මයක් කියලා කියන්නේ එතකොට අනිවාර්යෙන් ඒ ධානයට අදාළ තැනක උත්පත්තිය ලැබෙනවා. ඒ කියන්නේ අපි සතර පායට යන එක తాවකාලිකව නවතිනවා. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණොත් තමයි ස්ථිරව නවතින්නේ කවදාකවත් යන්නේ නැහැ කියන එක. අඩුම ගානේ කවදාකවත් පැත්තක තියන්න දැන් මට මදි නම් ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න අඩුම ගානේ ඊළඟ භවයේ සතර පායට යන එක නවත්ත ගන්න එකවත් කරගන්න ඕනද නැද්ද? නේද? අඩුම තරමේ බ්‍රහ්මතලයක හරි උත්පත්ති ලැබුණා. එහෙම නැත්නම් අපි සතර පායට යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ වගේ தත්වයකට පුහුණු කරොත් හරියට මේ ඉතින් ඒ පුහුණු වීම කරගන්න පුළුවන් කාලයක් තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාව. ඒ ගැන ලොකු උනන්දුවක් ඇති කරගන්න ඕනේ. මේක කරන්ඩ මට දවසකට යම් කාලයක් වෙන් කරගන්න ඕනේ. මොකද හැමෝම ගැන හිත හිත හිත හිත හැමදාම එක එක එක එක දේවල් කර ඉන්නවා. Taman ගැන හිතන්නේ නැද්ද? දරුවන්ගේ දේවල් ගැන, දෙමව්පියන්ගේ දේවල් ගැන, එතකොට තවත් සමාජයේ දේවල් ගැන ඔක්කොම ගැන හිතන හිත ඉන්නවා. Taman ගැන හිතන්නේ නැද්ද? මගේ මරණය හදිසියේ සිද්ධ වුණොත් මට මොකද වෙන්නේ? නේද? දැන් ඊයේ පෙරේද අපි ඒ වගේ පැති කීපයක් ගැන කතා කරලා ලෞකික පැත්තක් ගැන. දැන් අදත් මේ කියන්න හදන්නේ මේ වෙලාවේ සසර ආසන්න භවයවත් සුවපත් කරගන්න ඕන නම් මේ භාවනාවක් එක එක කුසල හැඟීමක් ප්‍රබල කරගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ හැමදාම තියෙනවා මට ඔක කරගන්න පුළුවන් වෙයි පුළුවන් වෙයි කියලා ඉන්නවා කවදාකවත් කරන පාටක් නෑ එතකොට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි මේක කරන්න පුළුවන් දෙයක්. ඒකෙන්ද අපි අද බලනවා කොහොමද මේ මේ සඳහා සූත්‍ර පිටකයේ තියෙන ආකාරයත් ගත්තොත් එහෙම නැත්නම් කොහොමද මේ මූලාශ්‍රවල තියෙන්නේ මේ தත්තරපත් වෙන්න මොනවද කරන්න ඕන කියලා සමාධිය වර්ධනය කර ගැනීම සඳහා කළ යුතු දේවල් කුසල චිත්තයක ඒකාග්‍රතාවයට කියන සමාධිය කියලා. කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි. සමාධිය කියන්නේ කුසල චිත්තයක ඒකාග්‍රතාවය ධර්මානුකූලව. එතකොට ධර්ම ඒකාදස ධම්මා සමාධි බොජ්ජංගස්ස උප්පද්දාය සංවත්තරි. සමාධිය බොජ්ජංගය බවට පත් වෙන්න, බෝධි අංගයක් බවට පත් වෙන්න. එහෙමනම් සමාධිය මාර්ග හිතක් බවට පත් කරගන්නට නම් ඒ සමාධිය වැඩි යුතු ආකාර වශයෙන් ඒකට උදව් උපකාර කරගත හැකි ආකාර 11ක් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ තියෙන කාරණා 11 ගැන කල්පනා කරොත් පළවෙනි එකෙම තියෙන්නේ වත්තු විසද කීයතා කියලා අපි ඔය කීයේ කතා කරා. මොකද මේ කාරණා ටික වෙනම නැතුණාට මම ප්‍රායෝගික කාරණා ටිකක් කියද්දී ඒ කියන්නේ තමන්ගේ බාහිර පරිසරය ශරීරය ඊට පිරිසිදුව තියාගන්න ඕන ක්‍රමානුකූලව තියාගන්න ඕන මම ඒක ආයෙ කතා කරන්නේ නැහැ. නමුත් ඒ ගැන හොඳටම අපිට තියාගන්න අපි නිකන් හරි කිලුටුව ඉඳගෙන ගෙදර අපිරිසිදුව තියාගෙන පිළිවෙලක් නැතුව ඉඳගෙන මට බෑ වගේ නේද ඔහේ ඉන්න එපා පිරිසිදුවට පිරිසිදුවට පිළිවෙලට ඉන්න සල්ලි ඕනද? පිරිසිදුවට හොඳට හිස පීරලා නේද? රැවුල කපලා රැවුල කොණ්ඩේ කපලා හ්ම් පිරිසිදුවට ඉන්න සල්ලි ඕනද? නෑ නේද? තමන්ගේ තියෙන නේද හොඳට දැන් gedara කියන්නේ gedara කියන්නේ අඩුම ගානේ කොච්චර පුංචි ගයක් වුණත් ගොම මැටි ගාපු ගයක් වුණත් හොඳට වටේ පොඩ්ඩක් උදුරු ගාලා සුද්ධ කරගෙන ඉන්න එහෙම මුදල් අවශ්‍යතාවයක් නෑ ඒවා ඌමනාව තියෙනවා නම් කරගන්න පුළුවන්කම තියෙන හුඟාක් අය එහෙම නෑ ඔහේ ඉන්නම් වාලේ ඉන්නවා එපා වෙලා වගේ හරි ඉතින් එහෙම අයට සමාධියක් ඇති වෙන්නේ නෑ කය සහ බාහිර පරිසරය පිරිසිදු තියෙන්න ඕනේ ඉතාල පිරිසිදුව තියෙන්න ඕනේ එතකොට දෙවෙනි කාරණාව තමයි ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා කියන්නේ තමන්ගේ ඒ කියන්නේ දැන් ඔය ශ්‍රද්ධාව සමහරවිට අපිට ශ්‍රද්ධාව අධිකව වැඩි වෙනවා ප්‍රඥාව මදි හරි එතකොට සමහරවිට වීරිය වැඩි වෙනවා වීරිය වැඩි සමාධිය අඩුයි ඉතින් එහෙම වෙනකොට අපි කරන්න ඕනේ ඒවා අඩු වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා දිහා බලලා අපේ හිත දිහා හොඳට බලලා සමාධියට හේතු වෙන කරුණු මොනවද කියලා දැන් වීරිය මදිනම් වීරිය මදිනම් අදිෂ්ඨානයේ ශක්තිය අදිෂ්ඨානයේ යමක් කරන්න පුළුවන් හැකියාව මදිනම් දරා ගැනීම මදිනම් මේ ඔක්කොම හේතු වෙනවා තමන්ගේ චිත්ත සමාධියක් වර්ධනය කරගන්න. හරි? එතකොට ඒවා සිල් රකිමින් ඉන්ද්‍රිය සංවර කරගනිමින් හැම වෙලෙම වීරිය වඩමින් මේ ගැන මෙනෙහි කරමින් මොකද කරන්න ඕන මගේ මට වීරිය මදිනා සමාධිය ගැන චිත්ත සමාධියක් ගැන වීරිය ඇති වෙන විදිහට නිබඳව මෙනෙහි කිරීම කරන්න ඕන මෙනෙහි කිරීම කරලා කරලා මොකද දැන් මේකට මම කියනවා මෙන්න මෙහෙම මේකට සැලැස්මක් හදන්න මොකද අපි දැන් සැලසුම් හදාගෙන කටයුතු කරන්න දක්ෂ අයනේ හ්ම් මේවා හැමදාම අහගෙන ඉඳලා නිකන් ඉන්නවා හරිද මගේ සමාධිය වර්ධනය වීම පිළිබඳව සැලැස්මක් තියෙන්න ඕනේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඉතින් අපි නැත්තම් දැන් මං මේවා කියනකොට අපිට හිතුනොත් එහෙම මේ ඕවා මට නම් මට ගෝචර නෑ කියලා. එහෙනම් කාටද ගෝචර? නේද? හ්ම් සමහර විට හිතෙයි අපෝ හාමුදුරනේ සමාධිය තමයි මට මේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න බැරුව මං ඉන්නවා නේද? හ්ම් නොයේකුත් ගැටලු සහගත තත්වයන් තියෙනවා. නැත්තම් මම බොහෝ වැරදි කරලා තියෙනවා. ඒක හින්දා මේ මට ඉතින් ඔය හරියන දැන් ඉතින් එන විදිහකට මුණ දෙනවා කියලා. නෑ අඟුලිමාල තරුණයා තරම් වැරදි කරලා තියනවද 999 මිලිමා 999 දිනයක මරලා දෝ ඉන්නේ නෑනේ එහෙම නෑනේ නේද අනිත් එක ප්‍රශ්න විසඳගෙන ධර්ම අවබෝධ කරන්න යෑම කියන එක කවදාක්වත් ප්‍රායෝගික දෙයක්ද මනුස්ස ජීවිතයේ මේ ලැබිච්ච ප්‍රශ්න විසඳලා ඉවර වෙනවද එහෙනම් ආරම්භ කළ යුත්තේ කවද්ද මේ ඔක්කොම තියෙදි වර්තමානයේ හරිද දැන්ම පටන් ගන්න. පටන් ගන්නකොට ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම කියන්නේ මම? පුරාණ කර්ම ආදී හින්දා නොයේකුත් ගැටළු සහගත තත්ත්වයන් එනවා නම් පුරාණ කර්ම ආදී හින්දා නොයේකුත් ගැටළු සහගත තත්ත්වයන් එනවා. ඒක තමයි ඔය අපිට එක කාලයකට හොඳට තේරෙන හරියට කරදර කියලා. ඒ කාලේට හැමදාම හරියන කාලයක් තියෙනවා. තව කාලවල තියෙනවා හරියට කරදර වෙන කාලය. මොන පැත්තෙන්වත් විසඳ ගන්න බැරි ප්‍රශ්න එන කාලය තියෙනවා. අන්න ඒ වගේ කාලවලදී තේරුම් ගන්න ඕනේ මේ මගේ කර්ම ප්‍රතිසන්දේන කාලයක්. හරිද? චිත්ත සමාධිය ඇති කරගන්නවා කියලා කියන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, ආයත සමාධිය ප්‍රඥාවට හේතු වෙන හින්දා භාවිත ප්‍රඥා කර්මය හේය කරගන්න පුළුවන්කම තියෙනවා. කර්මය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ඔකෝටම නේද? ඔක්කොටම ලොකු හේතුවක් තමයි අපිට තියෙන ගැටලු විසඳ ගන්න තියෙන ලොකුම ක්‍රමවේදයක් තමයි මේ සමාධිය වර්ධනය කර ගැනීම. ඉතින් එහෙමනම් ඉන්ද්‍රිය සම කරගන්න ඕනේ. ශ්‍රද්ධාව, වීරය ආදී ඉන්ද්‍රියන් වීරය වැඩි වුණොත් මොකද අපි සමහර වෙලාවට සමහර අය දැන් එක්ක මොනවා හරි එක්ක බණක් ඇහිලා හරි මොකක් හරි එකක් වෙලා මොකද කරන්නේ ලොකු වීරයක් ඇති කරගෙන අද නම් මම මෙහෙම කරන්න ඕන කියලා අද නම් මම මේ මේ මේ භාවනාව කරනවාමයි නැත්තම් මේ தත්ත්වයටපත් වෙනවා කියලා දැටි වීරයක් අරගෙන පටන් ගත්තාම මොකද වීරය වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. ඒකෙන්ද මේ දැම්මෝ කියයිද දන්නේ වීරය පොඩ්ඩක්වත් නැතුව අපෝ එක වැඩි කරගන්න හොඳ නැහැ කියලා. එහෙම නැති යට නෙමෙයි ඒක තියෙන බොහොම ගොඩක් එහාට තමන්ගේ වීරය වර්ධනය කරගත්ත අයට නොසන්සුන්කම් ඇති වෙනවා. ඒක සමතුලිත කරන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒත් එහෙමයි. ශ්‍රද්ධාව සම මට්ටමේ තියාගන්න ඕනේ. ඒ වගේ තමන්ගේ හිත දිහා බලලා සමාධියට බාධා වෙන යමක් තියෙනවා නම් ඒක සමතුලිත කර ගැනීම තමන්ගේ පැත්තෙන් කරෙන්න ඕන දෙයක්. ඊළඟට නිමිත්ත කුසලතා කියලා කියන්නේ සමාධිය වර්ධනය කරලා අපිට යම් කිසි ආකාරයකින් කරගෙන යන අය දැන් දන්නවා ඇති. තමන්ට දැන් විශේෂයෙන් ආනාපාන සතිය වගේ එකදී මෛත්‍රී භාවනාවේදී පවා අසුභ භාවනා භාවනා නිමිත්තක් හම්බ වෙනවා. මෛත්‍රී භාවනාවේදී හම්බෙන භාවනා නිමිත්ත තමයි මේ ඒක මනසේ ඇති වෙන ස්වභාවයක් නැතුව මේ අමුතු එකක් නෙවෙයි මම වර්ධනය කරගන්න ඕන මොන හැඟීමද කියන කය භාවනා නිමිත්ත කියලා කියන්නේ හරිද මේක තමයි අරමුණ නිමිත්ත කියන්නේ එතන ගන්න අරමුණ ලෝකෙටම ලෝකෙම අරමුණු කරපු ලෝකෙටම එකම වගේ අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි තියෙන මෛත්‍රී හැඟීම වගේ හැඟීමක් මුළු ලෝකය කෙරෙහිම තියෙන හැඟීමක් ඒක තමයි භාවනා නිමිත්ත වෙන්නේ. ඒක තමයි අපි වර්ධනය කරන්නේ. ඒක තමයි නැවත නැවත වඩන්නේ. අසුබය ගත්තොත් තමන්ගේ සහ අනුන්ගේ කයවල් පිළිබඳව තියෙන අසුබ හැඟීම මට බලකුණක් දැක්කහම ඒ බලකුණ මුළු බලකුණම දැක්කහම පිළිකුල් හැඟීමක් අසුබ හැඟීමක් ඒ බලකුණ කෙරෙහි ඇති වෙනවා වාගේ ඒ ඒ වගේ මේ මුළු කය කෙරෙහිම මේ මුළු කය කෙරෙහිම එකම හැඟීමක් මේක පිළිකුලයි කියලා. හරිද? ඒත් එක්කම අන් අයගේ ශරීර පිළිබඳ තනි හැඟීම මේක පිළිකුල් පිළිකුල් ශරීරයක් කියලා. ඒතර තමන්ට තේරෙනවා මේකත් එක්ක මේ මට හිත විසිරෙන්නේ නැහැ රාගාදී කෙලෙස් ධර්ම කෙරෙහි. මම බලාපොරොත්තු වෙච්ච ඉලක්කයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒතර මේක නැවත නැවත නැවත නැවත මේ හැඟීම මේක තමයි නිමිත්ත වෙන්නේ. මේක නැවත නැවත නැවත නැවත නැවත නැවත හදන්න ඕන. දැන් ආනාපාන සතිය නම් සබ්බ කාය පරිසංවේදී කියන එක සම්පූර්ණ හුස්ම කය අත්විඳින්මින් ඉන්න මොහොතේ ඒ කෙනාට ඒක තුල නැවත නැවත රැඳි රැඳි රැඳි රැඳි ඒ අරමුණේම ඒ අරමුණේම ඉන්න ඕනේ. එතකොට බලන්න පස්සද්ධිය වර්ධනය වැඩි වුණොත් එහෙම අන්න මේ මොකද වෙන්නේ මේ මේකත් අයින් වෙලා යනවා. මේ මේ අර මේ කායික දැනීම අයින් වෙලා යනවා. ඒ වෙලාවට නැවත අදිෂ්ඨාන කරගෙන කායික දැනීමට හිත අරගෙන ඉතින් අපි ඒවා ගැන ගොඩක් කතා කරලා තිනවා. අද කතා කරන සමාධිය ගැන මේ වගේ සමාධි නිමිත්තක් තමන් හදාගත්තට පස්සේ කුමන හෝ භාවනා නිමිත්තක් ඒ නිමිත්ත අතහැරෙන්න දෙන්නේ නැතුව ඒක රැකගැනීමේ දක්ෂතාවය තියෙන්න ඕන සමාධිය වඩන කෙනෙකුට. හරිද? ඉතින් ඒකට යම් නිමිත්තක් පහළ වුණාම දැන් මරණානුස්සතිය වුණත් එහෙමයි. ජීවිතය අනියතයි මරණය නියතයි කියන එක තමයි ජීවිතේ මරණය නියතයි කියන්නේ නිට්ටයයි කියන එක නෙවෙයි ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මරණය කියන එක කොයි වෙලාවක හරි සිද්ධ වෙනවා. ඒක නිට්ටය නම් ඒක නිවන වෙන්න බෑ. නේද? එහෙම නිට්ටය එකක් නෙවෙයි ඒක. ඒක කොයි වෙලාවෙ හරි සිද්ධ වෙනවා. ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය ප්‍රබලත්වය තමයි ඒ කියන්නේ. අනිත්‍ය ස්වභාවය නිට්ටය වශයෙන්ම තියෙනවා කියන එක. එතකොට ඒක දැනුණහම මේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම උපද්දවා ගන්න මරණය ගැන බොහෝ වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එක හැඟීමක් උපදිනවා. මේ ඔක්කොම අනිත්‍ය ස්වභාවය තියෙන ඔක්කොමත් නැති වෙනවා කියලා. හරිද? නිබ්බිදාවට අනුව කියන්නේ එක එක නිබ්බිදාවක්. ඒ කියන්නේ කලකිරීමක්. ඒ කලකිරීම සහගත හැඟීමක් ඉපදුනහම ඒක කුසල හැඟීමක්. ඒ කුසල හැඟීමක් කියන්නේ ඒකත් එක්ක ලෝභ දේශ මොහ අඩු වෙනවා. ලෝභ දේශ මොහ අඩු වෙන්නේ ඇයි? මම මේ අල්ලාගෙන දීවෙන් තේරුම නැහැ. හරි අවබෝධයෙන් ජීවත් වෙනවා. ඉඩම් කඩම් ගැන, ගෙවල් දොරවල් ගැන තියෙන දැඩි ඒවා තියෙනවනේ අපිට සමහර මම හම්බ කරපු දේවල් තියෙනවා. ඒ හම්බ කරපු දේවල් ගැන දැඩි හැඟීම් තියෙනවා. නෑ මේවා හෙල්ලෙන්නවත් දෙන්නේ නැහැ. පෙරලෙන්නවත් දෙන්නේ නැහැ. මේවා ඒ කට්ටිය අතර ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ කට්ටිය අතර ගිහිල්ලා හරියන්නේ නැහැ. මේවා මම හවකස් කරපු දේවල්. කියලා ඒවා අල්ලාගෙන ඉන්නවා. ඒවා අල්ලාගෙන ඉඳීම ඉතාමත්ම වයසට යන්න යන්න බොහොම හොඳ නැහැ. නේද? ඇයි? ඇයි දාලා යන්න බැරි වෙනකොට ඒ වාගේ සමහර කතාවල තියෙන ගැරන්ටි වෙලා ඉපදිලා තියෙනවා ගෙම්බ වෙලා ඉපදිලා තියෙනවා වුණොත් එහෙම කාට කියන්නද නේද ඒකෙන්ද මේවා අතහරින්න ඕනේ ඒවා අතහරින්න මරණ සතිය වගේ එකකින් ඒ වගේ හැඟීමක් හදාගත්තාම අනිත් එක අප්‍රමාදී බව ඇති වෙන්න ලොකු කාරණාවක් වෙනවා මේ වගේ එක හැඟීමක් එතකොට ඒ වගේ හැඟීමක් ඇති කරගෙන මොකද කරන්නේ ඒක තමයි භාවනා නිමිත්ත වෙන්නේ දැන් ඒක හැම වෙලෙම ඇති වෙන්නේ නැහැ මොකද කරන්න ඕනේ? නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ හැඟීම රැක ගන්න ඕනේ. මේ හැඟීම මට ඇති වුණා මේක රැක ගන්නවා. මේක ආයෙ මෙනෙහි කර කර රැක ගන්නවා. ආයෙ මෙනෙහි කර කර රැක ගන්නවා. අන්න ඒකට කියනවා නිමිත්ත කුසලතාවය කියලා. Tamanට ඇති වෙච්ච නිමිත්ත කැඩෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න ඕන ඒ කුසල හැඟීම. කුසල හැඟීමක ඒකාග්‍රතාවය නම් සමාධිය කියන්නේ. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියලා තියෙනවා ධර්මයේ. එහෙනම් ඒ යම් කුසල හැඟීමක් කුසල චිත්තයක් ඇති වුණාද ඒ කුසල චිත්තයමයි ඒ භාවනා නිමිත්ත වෙන්නේ. එහෙනම් ඒ නිමිත්ත රැක ගැනීම තමයි භාවනා නිමිත්ත කියලා කියන්නේ වෙන මොකක් හරි එකක් නම් වෙන විදිහක් නැහැ. ඊළඟට සමහර වෙලාවට සිත හැකිලී යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ කම්මැලිකමට තීන විද්‍යට යනවා. අන්න ඒ වගේ තේරුණාම නිකම් මොකුත් කරගන්න බෑ කියලා අන්න ඒ වෙලාවට සමයේ චිත්තස්ස පක් ගන්නහන තා. මේ සිත වීරයවන්ත කරගන්න ඕන උනන්දු ඇති කරගන්න ඕන ඒ සමාධිය ඇති කරගෙන බෑ වගේ දැන් බෑ වගේ කියලා හිතනකොට භාවනා කරන්න බෑ වගේ කියලා හිතන කාලයක් එනකොට මොකද ගන්න මේවා මතක තියාගෙන කරගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා මතක් කරගන්නවා මං වෙනියෙන් කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා මතක් කරගන්නවා හරිද ඒ කියන්නේ වීරය වැඩි වෙන දේවල් මතක් කරන මම මේක නොකර මොනවා කරන්නද මං හැමදාම එකම දේ එකම දේ කර කර ඉඳලා අරමුණුත් එක්ක ඇලිලා අරමුණුත් එක්ක ගැටිලා ඉඳලා ඉතින් හැමදාම මේ එක එක දේවල් එක ගැටි ගැටි ඉඳද නැත්තම් මම මගේ හිත නිදහස් කරගන්න වැඩ පිළිවෙලට යනවද කියලා තමන් මෙනෙහි කරලා නේද අනිත් එක දැන් භාවනා වර්ධනය කරා කියලා ලෞකික ජීවිතය අපි ගෙවන ජීවිතය අසාර්ථක වෙනවද අසාර්ථක වෙනවද පොඩ්ඩක්වත් නැහැ නේද එහෙම එකක් නෑ ඒක තව සාර්ථක වෙන එකයි වෙන්නේ හොඳට මුණ දෙන්න පුළුවන්කම තියෙන ජීවිතේට හරි සවිශක්තියෙන් මුණ දෙන්න පුළුවන්කම තියෙන අපි ඊයේ පෙරේද කතා කරා ලෞකික අරමුණකට යන්න ළමයෙකුට විශේෂයෙන් හිත විසිරේ යන්නේ නැති වෙන්න ආඩම්බරයෙන් ඉස්සරහ ඒ වගේ මම ආයෙ කියන්නේ නැහැ මට නමුත් ඒකම ආයෙසරක් මතක් වුණේ <laughs> නේද දරුවෙකුට වුණත් එක දිගට අරමුණක් කෙරෙහි කිසිම වෙනසක් නැතුව කිසිම තැනක අපගමනයක් නැතුව කෙලින් අරමුණකට ඍජුවම යන්න මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම ඉතාම විශාල යහපතක් වෙනවා. එහෙනම් මේ වැරදි ආකල්ප තියෙනවා අපේ අම්මෝ ළමයින්ට නම් භාවනා කරවන්න හොඳ නෑ අප්පෝ ගේ දිගටත් එක්ක එපා වෙයි. අධ්‍යාත්මික පැත්ත ඊයේ පෙරදමට එක ස්වාමීන් වහන්සේ නමක්ම කිව්වා මේ මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පන්සලේ කටයුතු වලින් බැහැර වෙලා ටිකක් භාවනාවට නැඹුරු වෙනකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්ම උන්වහන්සේ කිව්වා දැම්මම නම් ওই පැත්ත නැඹුරු වෙන්න එපා කියලා. ඒ මොකද මේ ලෞකිකව කරන කටයුතු වල බාධාවක් වෙයි කියලා නෑ එහෙම වෙන්නේ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒවාට බාධා වෙන්නේ මේවා නොකර හිටියොත් නොකර හිටියොත් තමයි අපිට වෙන්නේ අපිට ලෞකික අරමුණු වලින් පවා අපි විසිරිලා ගිහිලා කොහේ යනවද මොනවා කරනවද කියලා නැති වෙලා යනවා. කරගන්න දෙයක් නැති වෙනවා. ඒකින්ද අපි බලා අපි දැනගන්න ඕන තේරුම් ගන්න ඕනේ මේ භාවනාව කියන ගැන තියෙන සංකල්පය. අපි මේ සමාජ සමාජය පිළිබඳ අපි කතිකාවත අනිත් දවසේ මේ ගැන මම බොහෝ කතා කරන්න බලාපොරොත්තු වෙන භාවනාව කියන එක සමාජගත කරන්න ඕනේ ඇයි කියලා. සමාධිය කියන එක, භාවනාව සමාධිය කියන එක මොකද සමාධියකින් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඉතින් ඒවත් එක්ක අපි මතක තියාගන්න ඕන මේක කැඹුරෙන් කරගෙන යන ආයත තමයි තේරෙන්නේ. ඔන්න මගේ හිත බොහොම තීන මිද්දේට බර වේගෙන යනවා. වීර්යය කරගන්න ඕනේ. ඒ සඳහා මම ඒ බොහෝ වීරයෙන් කටයුතු කරපු අය ගැන මතක් කරනවා බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරනවා බෝධිසත්ව අවධිය ගැන මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම පිළිබඳව මතක් කරනවා තමන්ගේ සබ්‍රාහ්මචාර්යන් වහන්සේලාගේ තියෙන වීරයවන්තකම ගැන මතක් කරනවා. මේ විදිහට නොයේකුත් ආකාරයේ මෙනෙහි කිරීම කරපුවා අපේ හිත ආය ආය ආය ආය වීරිය වැඩිලා එනවා. හරි. නැත්නම් Tamanම අතීතයේදී යම් කාලයක දැඩි වීරියෙන් කටයුතු කරා නම් දැන් ඒක පිරිහිලා නම් ඒ කාලය ගැන හොඳට මතක් කරනවා. හරි. මේ මෙනෙහි කිරීමම තමයි අපිව ආයතරයක් ඒතෙන්ට නංවන්නේ. ඉතින් මේවා කරගන්න භාවනා කරන්නෙම නැත්නම් ඒත් මේවා මෙනෙහි කරන්න පටන් ගන්න කරනකොට භාවනා කරන පැත්තට භාවනා රමතාවයක් හැදේ. හරි ඒක ඒක ගොඩාක්ම වටිනාකමක් තියෙන දෙයක් ගැන අපි ගොඩක් කතා කරා. ඊළඟට අර මම කලින් කිව්වා වගේ සමහර වෙලාවට ඒ කියන්නේ සමයේ චිත්තස්ස නිග්ඝන්නතා කියලා කියන්නේ අර වීරියම වැඩි වුණාම හිතට නිග්‍රහ කරගෙන මොකද කරන්නේ ඒවා අඩු කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊළඟට සතුටු කළ යුතු කල්හි සමයේ සම්පහන්සනතා මේක හරියට නිකන් මේ හිත දැන් තේරෙනවද නිග්‍රහ කරන්න ඕන වෙලාවේ නිග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ වීරය ආදිය නැත්නම් සද්ධාව ආදී වැඩි වෙනකොට දැන් ඔය මේ සමහර වෙලාවට සමහර ස්වාමීන් වහන්සේලාට බුදුජාන විශ්වගේ කාලයේදීම නේද මොකද උනේ බුදුහාමුදුරු දිහා බලාගෙන විතරක් ඉඳ පටන් ගත්තා. එතකොට ඒ වගේ අර ශ්‍රද්ධාව විතරක් මූලික වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රඥාව නැති වෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ මෝදෙස බලා සිටින කියන පෘථග්ජන තත්වයක සිටිය යුතු කෙනෙක් නෙවෙයි. මම ධර්මය අවබෝධ කරගත කෙනෙක් කියලා අර ආමිෂයට විතරක්ම හිත නැමිලා තියෙනවා නම් මේකටද බුදු කෙනෙක් පහළ වුණේ. මට මල් ටික පූජා කරන්නද බුදු කෙනෙක් පහළ වුණේ. ඔච්චර සාරාංශකයේ කල්ප ලක්ෂයක් තිස්සේ පෙරමුදම් පුරලා මෙච්චර අපහසුයෙන් මෙච්චර වටින ශාසනයක් හැදුවේ මට මල් සුවඳ කූරු එහෙම පූජා කර කර ඉන්නද? හ්ම්. නෑ එහෙම එකට නෙවෙයි නේද? එහෙනම් මේ දුක් නැති කරන මාර්ගයක් කියලා දෙන්නයි. නමුත් මම මේ මොකද කර කර ඉන්නේ? අපි හරියට හැරිලා බලන්න අපේ ජීවිතය දිහා. අපි බෞද්ධ කියලා කරපු හුඟක් දේවල් වලින් අපේ දුක් අඩු වුණාද? බෞද්ධ කියලා කරපු දේවල් වලින් අපේ දුක් අඩු වුණාද? මොනවා හරි පිළිවෙත් වගේක් මේකට අරන් එනවනේ. එන්නෙන් එන්නෙන් මගේ මේ පිළිවෙත් හින්දා දුක් අඩු වෙලා නම් හරියන්න ඕනේ. එහෙනම් ඒක හොඳයි. නේද? තණ්හාව අඩු වෙලා නම් දුක් අඩු වෙනවා. එන්නෙන් එන්නෙන් දුක් අඩු වෙලාද වැඩි වෙලාද බලාගෙන ඉහා. එන්නෙන් හුඟක් මිනිස්සුන්ගේ දුක් වැඩි වෙලා නම් මම ධර්මයේ තුලින් පෝෂණය වෙන්නේ නැහැ. නේද? එහෙනම් අන්න එහෙම නිග්‍රහ කරගන්න ඕනේ Tamanට නිග්‍රහ කරගෙන ඒ අවශ්‍ය වෙලාවට වීරිය වැඩි කරගන්න ඕනේ. සතුටු කළ යුතු වෙලාවට සතුටු කරන්න ඕනේ කියලා කියන්නේ මම දැන් හොඳ තත්ත්වයක ඉන්නවා. මම අනිත් දේවල් දැන් Tamanට හොඳ ගානට හිත යෙදিলা තියෙනවා නම් මේ ලැබිලා තියෙන අවස්ථාව මේ ලැබිලා තියෙන වෙලාව මම කරපු දේවල් නේද මම බොහෝ පින් කරගෙන තියෙනවා මම බොහෝ කුසල් රැස් කරගෙන තියෙනවා මම ශාසනයට මෙච්චර දේවල් කරගෙන කරලා තියෙනවා. මම මෙච්චර කැපකිරීම කරලා තියෙනවා. මම සිල් ආරක්ෂා කරලා තියෙනවා. එතකොට අන්න ඇයට මම මෙච්චර පිහිට වෙලා තියෙනවා. ආන් එහෙම හිතලා සතුටු කරගන්න ඕන වෙලාවේ හිත කරපු පින්, රැකපු සිල් අර පව් කරපු අයට දුස්සීල අයට උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා වගේම පින් කරපු අයට සිල්වත් හිටපු අයට සිත ආය ඒවා මෙනෙහි කර ගැනීමෙන් Taman තේරෙන්න ඕනේ දැන් මේ වෙලාවේ හිත සතුටට හොඳට සතුටටපත් වුණොත් මොකද වෙන්නේ? ලොකු ඒකාග්‍රතාවයකට එන්න පුළුවන්. ඒකනේ සතුට කරගත යුතු වෙලාව තමන්ම කල්පනා කරලා බලලා ඒ මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරලා හිත එකඟ කළත් හරියට මේක දැන් තේරෙනවද? අර එක දැන් නිමිත්ත ආරක්ෂා කරගෙන නේද? භාවනා නිමිත්ත ආරක්ෂා කරගෙන වැඩි ප්‍රවීරිය වෙන්න දෙන්නේ නැතුව ඒක කියන්නේ නොසන්සුන් වෙන මට්ටමට එන්න දෙන්නේ නැතුව ඒවා අඩු කරගෙන ඊළඟට නින්දා කළ යුතු වෙලාවේ හිතට නේද ඒ අඩු අඩු අඩු අඩු කරගත යුතු තැන් වල අඩු කරගෙන සතුට ආදී වැඩි කරගන්න ඕන තැන වැඩි කරගෙන ප්‍රවේශමෙන් ඉන්ද්‍රිය සම කරගෙන මේ යන ගමනක් තමයි හරිය ප්‍රවේශන හරිය නිකන් යමක් සමතුලිත කරගෙන ඉදිරියට අරගෙන යනවා වගේ මේ හිත චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඉස්සරහට අරගෙන යෑමක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක සකසුරුවම්ම කරන්න ඕනේ කියලා තේරෙන්න ඕන. කොතන හරි අඩුපාඩුවක් ආවොත් ඉස්සරහට යන්නේ නැහැ. ඊළඟට සිත මැදිහත්ව තිබිය යුතු තැන්වලදී මැදිහත්ව තබා ගන්න ඕනේ. සතුට ඒකට කියනවා සමයේ අජ්ජූපෙක්කනතා කියලා. අපි උපේක්ෂාවෙන් හිත තබාගත යුතු තැන්වලදී උපේක්ෂාවෙන් තබා ගන්න ඕනේ. එහෙම සිහියෙන් තමන් එක පැත්තකටවත් ඇද වෙන්න දෙන්නේ නැතුව පටන් ගත්ත තේරුම් ගත්ත භාවනා නිමිත්ත තුළ ප්‍රවේශමෙන් ඊතා ප්‍රවේශමෙන් මේක ආරක්ෂා කරගෙන යන්න ඕන හරියට අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් රැක ගන්නවා වාගේ ලැබිච්ච කුසල නිමිත්ත කැඩෙන්න දෙන්නේ නැතුව නැවත ඒ කාලේ වෙනකොට දැන් ඕකට මම ප්‍රායෝගික උදාහරණ කිව්වොත් එහෙම මට මම කොහොම හරි උත්සාහ කරලා යම්කිසි සමාධියකට යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයකට පත් වුණා. මේ දිනවල මට මේක වටින්න ඕන මේක තව වර්ධනය කරගන්න ඕන මේක පිරිහුණොත් ආය වර්ධනය කරගන්න බොහොම අමාරු හින්දා මේක තව මේ වෙලාවේ මම මේක උස්සලා දාන්න ඕන උඩටම නේද මේ මගේ මානසික තත්ත්වය ඉහළටම ඇද ගන්න ඕන කියලා අන්න ඒ කාලේ පරිස්සම් වෙන්න ඕනේ ඇති හරිද වැඩිය පිරිස් එක්ක වැඩිය ගැටෙන්නේ නැතුව අහවල් තැනට ගියොත් මට නොයෙකුත් ගැටීම් නැත්නම් තරහ යන පරිසර හැදෙයි කියලා දන්නවනම් එහෙම නැතුව ලොකු ආශාවලට හිත යන්න දෙන්නේ නැතුව ඒ ඒ මගේ හැරිය තැන් වලින් මගේ හැරලා ආශ්‍රය කරන්න ඕන අය ආශ්‍රය කරලා හ්ම් එතකොට වීරිය කරන්න ඕන අතීතය වීරිය වැඩි වෙන විදිහට අතීතය මෙනෙහි කරලා ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට ප්‍රමාණයට මෙනෙහි කරලා එතකොට හිත සතුට වෙන ඒවා මෙනෙහි කර කර නේද? දැන් ඔය අපි කිව්ව කාරණා ටික එහෙම කර කර කර කර පරිස්සමෙන් තමන්ගේ නේද? ඒකට ඇත්තටම ලොකු හැකියාවක්, ලොකු දැනීමක්, ලොකු කැපකිරීමක් ඕනද නැද්ද? හරියට අසාධ්‍ය වෙලා ඉන්න ලෙඩ කෙනෙක් නොයේ ලෙඩෙක්ව දක්ෂ වෛද්‍යවරයෙක් නොයේකුත් ප්‍රතිකාර කරමින් අඩුම ගානේ නාවන එක ගැන පවා සැලකිලිමත් වෙන්න ඕනද නැද්ද? ලෙඩේ හොඳ කරන්න කියම කාණ්ඩ බොණ්ඩ දෙන්න බෙහෙත් ටික විතරක් මදිනේ. කියන්නේ වෙදකම සහ හේදකම කියලා කියනවා. ඉතින් දැන් ඔය බාහිරින් තියෙන සියලු පරිසරය හදන්න ඕනේ. එතකොට ඒ සියලු දේ සකස් වෙනවා කරනවා වගේ කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ තියෙන මේ කාමච්ඡන්ද ආදී අසනීප ටික අඩු කරගන්න ඔය වගේ බාහිරින් එන හැම දෙයක්ම වළක්වගෙන ඇතුළාන්තයෙන් එන හැම දෙයක්මත් වළක්වගෙන සිතට සතුටු කරගෙන සිතට නිග්‍රහ කළ යුතු වෙලා නිග්‍රහ කරලා සිත උනන්දු කරගත යුතු වෙලාවේ උනන්දු කරලා ඉන්ද්‍රියන් සමතත්වයටපත් කරගෙන ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි ඊයේ කතා කරපු දේවල් ටිකක් තියෙන ඊට පස්සේ ඒ තමයි අසමාහිත පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ සමාහිත නැති පුද්ගලයන්ව බැහැර කරන්න ඕනේ. ඒ කටියත් එක්ක උරනුර ගැටි කටයුතු කරනවා තමන්ගේ සමාධිය අඩු වෙනවා බැහැර කරනවා කියලා කියන තරහ වෙනවා ඉවත් කරනවා නෙවෙයි ආශ්‍රය යම් ප්‍රමාණයකට ළඟ ළඟ ළඟ ළඟ ආශ්‍රය කරන්නේ නැහැ ඊළඟට සමාහිත පුද්ගලයෝ තේරුණාම මම ඊයේ කිව්ව සමාහිත පුද්ගලයන්ගේ ජීවිතය කොහොමද කියලා ඒ අයව ළඟ ළඟ ළඟ ළඟ ආශ්‍රය කරන්න ඕනම දෙයක් බලන්න පාසල් යන කාලේ වුණත් ඉගෙන ගන්න කාලේ වුණත් ළමයෙකුට ළඟින් ඉන්න කෙනෙක් ආශ්‍රය කරනකොට ඒ ආශ්‍රය කරන කෙනාගේ ගතිගුණ අනුව අනිත් එක්කන හැදෙන ගතියක් තියෙනවද නැද්ද නේද හොඳ ළමයි නම් ආශ්‍රය කරන්නේ ළමයා හොඳ වෙනවා නරක ළමයි නම් ආශ්‍රය කරන්නේ ළමයා නරක වෙනවා ඉතින් ඒකින් දා අන්න එහෙම ප්‍රවේශමෙන් මේ කටයුත්ත සම්පාදනය කරගන්න ඕනේ ඊළඟට ධ්‍යාන නිවන මේවායින් ලැබිය හැකි උත්කෘෂ්ඨ කුසලයන් පිළිබඳව නිබ්බන්ධව විමසන්න ඕනේ හරිද ලබාගත හැකි උත්තරී මනස ධර්මයන් පිළිබඳව මම මේ ගෙවන ජීවිත මං ඊයේ කිව්වා gedare ඉන්න පුංචි ත්‍රිසං සතෙක් ගත්තත් එයත් ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය ධම්ම කියන දේවල් වලින් සතුට වෙන කෙනෙක්. එයාගේ මානසිකාරයටත් තේරෙන්නේ ප්‍රිය රූප දැක්කොත් සතුට වෙනවා කියලා. ප්‍රිය ශබ්ද ඇහුවොත් කියලා. ඒක අපි අපිත් ඒ ටිකම නම් කරන්නේ. ඊට වැඩි එහා ගිය සතුටක්, ඊට වැඩි එහා ගිය සෝමනස්සයක් උපදවා ගන්න අපිට බැරි වුණොත් අපි ජීවත් වෙලා තියෙන අර විදිහටම යන්තම් බලනකොට. නේද? එයාගේ මානසිකත්වය මම ඒ කීයේ පැහැදිලි කරා. ඒත් අන්තිම එක තමයි තදදි මුත්තතා කියලා කියන්නේ තදින් ඒ පිළිබඳ නිවැරදි හැම වෙලෙම තද අදිෂ්ඨානයකින් වාසය කිරීම මේ සමාධිය ඇති කරගන්නවමයි ඇති කරගන්නවමයි කියලා තද අදිෂ්ඨානකින් වාසය කරේ. ඉතින් දැන් මේ විදිහට අපි නිමිත්තක් අරගෙන ඒ ඇති කරගත්ත නිමිත්ත නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඔය ක්‍රමයට පරිේශමෙන් ඉස්සරහට අරගෙන ගියොත් මම ඊයේ විස්තර කරා ඊයේ විස්තර කරා මේ හැඟීම එක දිගට එක දිගට එක දිගට එක දිගට තමන්ගේ හිතේ නැగిලා යන ගානට එන්න පුළුවන්. එතකොට අයින් වෙන කාමච්ඡන්ද කාමච්ඡන්ද ආදී නීවරණයන් අයින් වීමත් කයෙහි ඇති වෙන සැහැල්ලු බව සහ කායම දනියාමත් හින්දා විශාල සැපයක් සහ ප්‍රීතියක් ඇති වෙනවා. ඒකත් එක්ක චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. අරමුණේ ගැනීම තියෙනවා. අරමුණේ විසිර යාම තියෙනවා. එතකොට ඒ කියන්නේ අරමුණ හැම වෙලෙම හිතේ නගනවා. ඒක විතක්ක අරමුණ විසිර යන ස්වභාවය තියෙනවා. විචාරා එතකොට බලන්න මේ අවස්ථාව ඇත්තටම ඒ කියන්නේ අමාරුවෙන් අපි ඒ අරමුණේ ඉඳලා ඉඳලා ඒ අරමුණ වැඩි වාර ගණනක් එන්නේ නැතුව තිබිලා නැවත නැවත නැවත නැවත විශාල වශයෙන් විශාල වශයෙන් පුහුණු කරනවා. එක දවසක නම් මෛත්‍රිය නම් මෛත්‍රියේ හිත හිර වෙනවා වාගේ දැන් අවස්ථාවක් කියලා. ඒ හැඟීම විතරයි. හරිද වෙන මොකුත් නැහැ. හරි. නැත්තම් අසුබ හැඟීමේ හිත හිර වෙලා වගේ ඒ හැඟීම විතරයි. භාවනා අරමුණ විතරමයි වෙන කිසිම තැනකට හිත යන්නේ නැහැ. සම්පූර්ණ නැවතුණා වාගේ එතන අන්න ඒ අවස්ථාව එහෙම අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඒ අවස්ථාව ගත්තොත් වෙන කිසිම දෙයකට හිත යන්නේ නැත්තම් ස්වයංක්‍රීයවම යන්නේ නැහැ. එයාම ඒ කියන්නේ මේ මොකද වෙලා තියෙන්නේ අරමුණේ නංගනවා හිත හැම වෙලේම හිත විසින්ම හිත ඒ අරමුණේ නංගනවා. මේක හරියට නිකන් මේ දිගින් දිගට පුරුදු කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා හොඳට සුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙම ඒකෙම ඒකෙම භාවනා කරන වෙලාවක ඒකෙම හිත නංවනවා. එහෙනම් ඒ වෙලාවේ එක දිගට හිත නැංවීමක් තියෙනවා නම් නේද? ඒ වෙලාවේ කාම කාම අරමුණු තියෙනවද? නෑ. විවිච්ඡ කාමේහි අකුසල දහම් තියෙනවද? නෑ. විවිච්ඡ අකුසලේ ධම්මේහි අරමුණ ගැනීම තියෙනවා සවිතක්කං. අරමුණේ විතර යාම තියෙනවා සවිචාරං. නේද? කායික මානසිකව ලැබෙන විවේකය මම ඊ විස්තර කරා. එහෙනම් විවේකජං ප්‍රීතිය සැපේ ඇති වෙන හැටි විවේකය නිසා ඇති වෙන විවේකදම් ප්‍රීති සුඛම් ප්‍රථම ධානං උපසම්පදේ හිරති කියන්නේ ඔය ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් ඒක. හරිද? ඒක ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒක ළඟා වීම සඳහා නිකන් නෙවෙයි ඉන්ද්‍රිය අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. සිල් හරියට රකින්න ඕනේ. ඉතින් ඒ යම් කිසි පරිසරයක් Taman විසින් නිර්මාණය කරගත්තොත් දැන් විශේෂයෙන් දැන් මම විශ්‍රාමිකයි කියලා ඉන්න කෙනෙක් තාම අසනීප නෑ. දැන් එන්න තියෙන්නේ නේද? තාම මට කෙලින් ඉන්න පුළුවන් තාම මට වැඩ කරගන්න පුළුවන් ඒ වගේ වෙලාවක මම මේකට පරිසරය හදා ගන්න ඕන දැන් දැන් මම අධ්‍යාත්මික පැත්ත හුඟක් වර්ධනය වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන හැමදාම මෙහෙම දේවල් නේද යන්න යන්න වයසට යන්න යන්න යන්න යන්න නැතම වැඩේ අමාරු වෙනවා දැන් තරුණ කෙනෙකුට කල්පනා කරන්න බෑ නෑ දැන් මම වයසට යනකම් ඉන්න ඕනේ නෑ හරි මම තරුණ කාලෙදිම මේ වගේ මානසිකත්වයක් ඇති කරගත්තොත් මගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙනවා ලෞකික පැත්ත ගැන කිව්වා දැන් අපි අමාරුවෙන් හරි තව චුට්ටක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ පින්නත් ජීවිතයක ලැබිය හැකි ඉහළම සතුටක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. හරි? ඒ තමයි ඉහළම සමාධියක් ලැබිය හැකි අවස්ථාවක් තියෙනවා. ඉහළම සතුටක් ලැබිය හැකි අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔය තමන්ගේ හිතෙන් ඇති කරගන්න ඔය හිත විශාල දුකකටපත් වෙන කාමච්ඡන්ද ආදියට විසිරි විසිරි ගිය හින්දායි යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච පළවෙනි ධ්‍යාන මට්ටම හරිද කොහොම හරි කරලා දෙවෙනි ධ්‍යානයට පත් කරගත්තොත් අන්නේ තත්තාට සමාධිදම් ප්‍රීතිසුඛං කියලා කියන විතක්ක ਵਿਚාරාණං රූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතෝසි චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිදම් ප්‍රීතිසුඛං කියලා කියන දෙවෙනි ධ්‍යානය විතක්ක ਵਿਚාර සංසිඳෙනවා අරමුණු ගැනීම සහ විසිර යාම කියන එක එතකොට මේ ඇති වෙන தত্ত্বය ගැන ප්‍රායෝගිකව අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ කියලා මේකට උදාහරණයක් කියන්නම් මම මොනවා හරි මෙනෙහි කිරීමකට අපිට කාලයක් යනවද නැද්ද ඒක අරමුණකට දැන් අම්මා කියලා කියන්නේ අම්මා කියනකොට ඒ මට අම්මා කියන අරමුණ එනවා මට තේරෙනවා ඒක නේද ඒකට යම්කිසි කාලයක් යනවා නේද හිතෙන් ඒක මෙනෙහි කරන්න කාලයක් යනවා නේද? යම් කිසි චූටි කාලයක් නේද? අම්මා කියලා මං කියනවා මං හිතෙන් කියනවා අම්මා කියලා. අම්මා කියලා කියන හිතෙන්. හා. ආය අම්මා කියලා හිතෙන්. ආය අම්මා කියලා හිතෙන්. එතකොට මගේ හිත ඒ අරමුණ ගැනීම තියෙනවා අම්මා කියලා. නේද? අකුරු තුන නේ මම කියන්නේ. හරිද? අකුරු තුන ගැන හිතලත් එහෙම හිතන්න පුළුවන්. හරියට හිතෙන් ගන්නවා. හිතෙන් අම්මා අරමුණ වෙනවා. ඊට පස්සේ අම්මව තේරෙනවා මට නේද? ඒක චුටි කාලයක් යනවා නේද? හරි. අන්න ඒක තමයි මේ කියන්නේ අරමුණ ගැනීම සහ විතර යෑම කියලා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධානුස්සතියක් කරගෙන වෙලාවක අරහං කිව්වොත් අරහං කියන ගුණය මට මතක් වෙලා ඒක මට තේරෙනවා නේද? ඊට පස්සේ ඒක මට තේරිලා ඒක අඩු වෙනකොට ආයෙ මතක් කරනවා. ආයෙ මගේ හිතේ ඒකට ඒකට හිත නගනවා. ආයෙ ඒක විසිරලා යනවා. අන්න ඒකට කියනවා විතක්ක ਵਿਚාර කියලා. හරි? දැන් මේකට හරිය ලස්සන උදාහරණයක් තියෙනවා බණ පොත්වල. මේක හරියට ගාන්ටාරයකට ගහනවා වගේ කියලා. හරිද? ගාන්ටාරයකට ගහපුවහම මොකද වෙන්නේ? සද්දේ. ටංගාලා වදිනවා වැදිනවත් එක්ක ගලවිසිරෙනවා. හරිද? ටං ගලවිසිරෙනවා නේද? ටං ගලවිසිරෙනවා. ටං ගාලා විසෙනවා නේද? ඒකට මේ වැදීම හරියට නිකන් අරමුණ ගැනීම වගේ අපේ හිත. හරි? ම්ම් කියලා තියෙන ටික හරියට නිකන් විසිර යෑම වගේ. හරි? දැන් මේක සිද්ධියක් නේද? පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. ටං කියන ටං ටං කියන සිද්ධියක් තියෙන මෙතන. නේද? අන්න ඒ සිද්ධියම එක හිතකින් අරමුණු කරනවා. ඊළඟ හිතනොත් ඒ සිද්ධිය අරමුණු කරනවා. ඊළඟ හිතනොත් ඒ සිද්ධිය අරමුණු කරනවා. හරිද? ඒ සිද්ධියම එක හිතකින් අරමුණු වෙනවා නම් ඒ සිද්ධියෙහි චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙනවද නැද්ද? එතකොට ඒ අරමුණේ ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ, විසිර යාමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අති ප්‍රබල සමාධියක් ඒක. හරිද? ඒ කියන්නේ අර අන්තර්කාල නැහැ. හරි යම් කිසි කාලයක් යනවනේ අර තේරුම් ගන්නද අරමුණු වෙලා තේරුම් ගන්න කාලයක් යනවා අරමුණු වෙලා තේරුම් ගන්න කාලයක් යනවා අරමුණු වෙලා තේරුම් ගන්න කාලයක් යනවා ඒ ටිකත් ඒ යන කාලයත් එක්ක ඒ අරමුණ සම්පූර්ණ අරමුණ එක සිද්ධියක් විදිහට ආවොත් මොකද වෙන්නේ? ඒක තුළ හිත හිත නවතින. ඒ කියන්නේ එතකොට හැම සිතක්ම පහළ වෙන්නේ අර සම්පූර්ණ අරමුණට එකඟ වෙලා. හරිද? එතකොට අරමුණේ ගැනීමක්, අරමුණේ විසිර යාමක් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අරමුණේ හිත ස්වයංක්‍රීයව රැඳිලා. ඒ අරමුණේම රැඳිලා තියෙන්නේ. හරිද? ඒක අමුතුවෙන් ආයෙ ගන්න දෙයක් නෑ. ඒක හරියට නිකන් අර මේ කෑලි කෑලි කෑලි කෑලි කෑලි කෑලි එකතු කරලා මොකක් හරි හදලා තියලා මේ එක එකක් වුණා වගේ. හරි ඔක්කොම එකතු එකතු කරලා මිශ්‍ර වෙලා එකක් වුණා වගේ දැන් ඒ ඒක විශාල සමාධිය සමාධිමය තත්ත්වයක්. අන්න ඒ සමාධිය මේ කියන එක තමයි ඔය තියෙන චේතසෝ ඒකෝදි භාවං කියලා කියන්නේ. එතන අරමුණ ගැනීම විසිරයාම නැති සමාධිජම් ප්‍රීතිසුඛං සමාධිය හින්දා ඇතිවන ප්‍රීතිය සහ සැපය සහිත තැනක්. ඒක තමයි දෙවෙනි ධානය කියලා කියන්නේ. ඊළඟට ප්‍රීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති. මේ ප්‍රීතිය කෙරෙහි තිබ්බ ඇලීමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒකත් උපේක්ෂාව බවට පත් වෙනවා. ඒ මොකද ඒවත් ඇතිව නැති වෙන බව දැනিলা ඒකත් පිරිහෙන බව දැනෙන දවසක ඒක නෙවෙයි භාවනාව නේද? ඒක නෙවෙයි ඒ ප්‍රීතිය කියන්නේ ලොවේහි ලැබිය හැකි විශාලම ප්‍රීතියක්. අපි මෙච්චර ප්‍රීතිවල නේද දැන් ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනුවත් අපිට ඇති වෙන්නේ ප්‍රීතිය. එතකොට මෙච්චර මේ වගේ මේ පොඩි පොඩි දේවල් වල පවා ඇලිච්ච කෙනාර වගේ ලොකු ප්‍රීතියක ඇලෙන්නේ නැතුව එහි උපේක්ෂාව ඇති කරගන්නවා. ඒ කියන්නේ ප්‍රීතිය බැහැර කරා මට ප්‍රීතිය පා කියලා අයින් කරා නෙවෙයි. එයා ප්‍රීතිමත්. නමුත් ඒක ඇලෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාව ඇති කරගන්න. ඊට පස්සේ සුඛය ගැන උපේක්ෂාව ඇති කරගන්නවා. ඒතර ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාව ඇති කරගත්තාම ඒක ආනාපාන සති භාවනා කමරහන් තියෙන ප්‍රීති පරිසංවේදී කියලා තියෙනවා ඉස්සෙල්ලා. සුඛ පරිසංවේදී කියලා තියෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒවට කියනවා චිත්ත සංකාර කියලා. ඊට පස්සේ තියෙනවා පස්සම්භයං චිත්ත සංකාරං කියලා. ඒ කියන්නේ මේ චිත්ත සංස්කාරයන්ගෙන් අත මිදෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රීතිය සැපය කියන හිතේ ඇති වෙන සැකසීම් වලින් එයා ඒවා ප්‍රහාණය කරගන්න උපේක්ෂාව ඒකේ ඇති කරගෙන. ඒ කියන්නේ ඒවා නෑ නෙවෙයි. ඒවා තියෙනවා නමුත් ඒවා කෙරෙහි අලීම් ගැටීම් මොකක්වත් නැති තත්ත්වයකට පත්වලා සම්පූර්ණ උපේක්ෂාවකටපත් වෙන සල්සත් ධ්‍යාන මට්ටමට අපේ සිත වර්ධනය කරන්න පුළුවන්කම තියෙන චතුත්සත් ධ්‍යාන මට්ටමටපත් වෙන සුඛ ඉස්සරත් ප්‍රීතියාච විරාගා කියලා දැන් තියෙනවා සුඛස්සස පහනා දුක්ඛස්සච පහනා පුබ්බේය සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ෂා සතිපාරිසුද්ධින් කියලා තියෙන්නේ. ඉතින් මේ සෝමනස්ස දෝමනස්සයන් දුරු කරලා ඊටාම පිරිසිදු චිත්තයකට එනවා ඒකේ සැප ප්‍රීතිය විඳීම හරිද ඉතින් ඒ තමයි මනුස්ස ජීවිතයක ලබාගත හැකි උපරිම උපේක්ෂාවක් සහගත සත්‍යධ්‍යාන මට්ටම. මේවා ඔක්කොම අපිට ළඟා කරගන්න පුළුවන්. අදුම ගානේ ප්‍රථම ධානය හරි ලේසියෙන්ම ළඟා කරගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ එක දිගට ඒ සඳහා යා හැකි නුවණ සහ ඒ ඒකට යන්න අවශ්‍ය කරන දැනුම සහ ඒ සඳහා ඇති කරගත යුතු සමතුලිතතාවය සහ මේ දැනුම වගේම කැපකිරීම හරිද? ඉතින් ඒකට සැලසුමක් හදාගන්න ඕනේ. මම මේ වැනි තත්වයකටපත් වෙනවා. හරිද? මේ වගේ තත්වයකටපත් වීමේ තියෙන ඊළඟ ලොකුම වටිනාකම තමයි මේ මේ වගේ හිතකට කියන චතුත් අධ්‍යාන මට්ටම හිත නැංගුවොත් කියන කර්මන්නේ වූ හිතක් කියලා එකට. මෙවැනි හිතකින් තමයි අපිට පුළුවන් වෙන්නේ පංච මේ වගේ හිතක් ඇති කරගත්තොත් මේක නොකරගෙනත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යා හරිය කර්කසව තමයි මේ විදර්ශනාව සිද්ධ කරන්න වෙන්නේ. ඒකට කියන සුෂ්ක විදර්ශනාවන් කියලා. මේකම කරගෙනම විදර්ශනාවට යනවා කියන එකත් නම් මම හොඳයි කියන්නේ නැහැ. මොකද මේක කරගන්න බැරි වුණත් අන්තිමට දෙකම නැහැ. ඒකින් දා මිශ්‍රව කරගන්න එකයි හොඳ. නමුත් මේ தත්තරපත් වුණොත් යම් කිසි කෙනෙක් යම් භාවනාවකින් එයාට එතන ඉඳලා පංච උපාදානස්කන්ධයේ සත්‍ය తত্ত্বය අවබෝධ කර ගැනීම පිළිබඳව ඒ අරමුණ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය ඇති කරගෙන සත්‍ය తත්වය තේරුම් ගන්න අවශ්‍ය කරන ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ අපේ ළඟමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ වාගේ ත්‍රිලක්ෂණය ඒවා ඇති වෙන්න හේතු වෙන දේවල්. හරිද? ඒවා නැති වෙන්න හේතු වෙන දේවල්. ඒවායේ නැති කිරීම ඒවා ඇති වෙන්න ඒවා ඒ වාගේ ඒ මොහොතේ තියෙන සමහර දැනෙන ස්වභාවයන් මේවා ඔක්කොම අත්දකින්න පුළුවන්කම තියෙන්න ඕන කවදා නිවන් දැක ගන්න. වේදනාව වේදනාවේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න වේදනාවට හිත යොමු කරගෙන ඒක ගවේෂණය කරගෙන ඉන්න ඕනේ. සංඥාවේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න සංඥාවට හිත යොමු කරගෙන ඒ සංඥාවේ සැබෑ ස්වභාවය තමන්ගේ තුලින් අත්දැක ගන්න නේද? ඒක ගවේෂණය කරගන්න ඒක තුල හිත රඳවාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට සංස්කාරයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න නම් තමන්ගේ හිත සංස්කාර සම්පතියට යොමු කරලා ඒක ඒ අනුව හිත ගවේෂණය කරමින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒකේ තියෙන නරක දේවල් අයින් කරගන්න හොඳ දේවල් වර්ධනය කරගන්න ඒ ඒ දෙස උපකරණයක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉඳලා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේ අපිට පංච පාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය තේරුම් ගැනීම සඳහා මේ වගේ උපක්‍රම මේ උපක්‍රම යොදලා ඇති කරගන්න චිත්ත ඒකාග්‍රතාවය යොදවන්න පුළුවන්කම තියෙනවා. එන්නේ යොදවනකොට අපිට ඒකේ තියෙන ඇත්ත తත්ත්වය හොඳට වැටෙනවා. එතකොට මේ ගමන් මාර්ගයේ සෞම්‍ය ගමන් මාර්ගයක් බවට පත් වෙනවා. කොහොම එහෙම නැති වුණත් අපි මේවා මොකක්වත් නැතුව විදර්ශනාවකම වර්ධනය කරගෙන ආවත් ඒ විදර්ශනාව හින්දා ඇතිවෙන චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙලා වර්ධනය වෙලා ටික ටික ටික ටික ටික ටික අන්තිමට මාර්ග හිත දක්වා යන්නේ එක්ක ප්‍රථම ධානයකදී එක්ක ဒုတိ ය ධානයකදී එක්ක චතුත් තතිය ධානයකදී එක්ක චතුත්ථ ධාන චිත්තසංතානයක් එක්ක හරිද එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ ඉතින් ඒකින්ද විදර්ශනාවකින් ඇති කරගන්න සමාධිය හෝ සමතයකින් හෝ මේ සමාධිය වර්ධනය විය යුතුමයි කවදාහරි නිවන් දකින්න සමාධිය කියලා කියන්නේ මාර්ග අංගයක් වෙනවා ඒ මාර්ගාංගය සමා ඒ කියන්නේ සමාර්ගාංගයක් කියලා කියන්නේ නිවන් දැකීමේ මාර්ගය උපදවා උපදවන වෙලාවේ එක කොටසක් තමයි සමාධිය කියන්නේ. අර අටක් එකතු වෙන්න ඕන මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන අටම එකතු සම්මා සමාධි. එතකොට මේ ඉතිරි හතම එකතු කරලා මෙහෙම ගන්න ස්වභාවය තියෙන අපේ හිතේම මෙන්න මේ සමාධිය. අන්න එදාට කියනවා සමාධි බොජ්ජංගය වැඩුණා කියලා. හරි සම්මා සමාධිය ඇති වුණා කියලා කියනවා. මාර්ගංගය ඇති වුණා කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ අපිට අපිව තේරුම් ගන්න අවශ්‍ය කරන සමාධිය අපේ ජීවිත අවබෝධය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒක කලින් ඉඳන් පුහුණු කරත් සමත භාවනාවක් වර්ධනය කළා. එහෙම නැති වුණත් ඒ අන්තිමට ඒ සමාධිසිතකම තමයි ප්‍රථම ධානය හිතකම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් හිත ওই විදිහට ශක්තිමත් කරගන්න ඕනේ සමාධිය වර්ධනය කරගන්න ඕනේ නිවන් දකින්න නම්. එතකොට එහෙම නැත්නම් අපි හැමදාම හැමදාම මේ විදිහට ඉඳි. හැමදාම මේ ආකාරයට එකම දේ එකම දේ සිද්ධ කරමින් ඉඳි. එහෙම නොත් එහෙම ලොකු ගැටලු සාගතයි. ඉතින් මේවා පිළිබඳව ඇත්තටම දීඝනිකායේ බොහෝ සූත්‍ර ධර්මවල බොහෝ වශයෙන් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ඒවා ගැන මුළු වැඩිපුර සූත්‍ර ධර්ම වල ඒක නම් වශයෙන් කියන්න දෙයක් නැති තරම් සාමාන්‍ය ඵල සූත්‍රය ගත්තත් කුමන සූත්‍රය ගත්තත් ඒ ආසන්නයේ තියෙන හැම සූත්‍රයකම තියෙනවා පටන් ගත්ත තැන ඉඳන් බ්‍රහ්මජාල සූත්‍රයෙන් පස්සේ දීඝනිකායේ තියෙන හැම සූත්‍රයකම මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉඳලා හැම තැනකම මේ කාරණා ටික වර්ධනය කරගන්න විදිහ තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙකුට ඒවා පරිහරණය කරලා බලන්න පුළුවන්. ඊළඟට ආර්ය ශ්‍රැංග මාර්ගයේ සමාධිය ගැන මහා චත්තාරීසික සූත්‍රයේ තාම හොඳට තියෙන සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා ලොකු විස්තරයක් කරලා තියෙනවා. ඉතින් ඒ සමාධිය ගැන නැති තැනක් නැහැ ඇති. හරි. නැති තැනක් නැහැ. සංයුක්ත නිකායේ මේ සූත්‍ර වෙන් කරලා දක්වලා තියෙනවා අපිට බලන්න පහසු වෙන්න. මේ සූත්‍ර පිටකය හදාරන්න එක එක්කෙනාට දැන් සමහරවල් මේ කාලේ කියන සමාධිය අවශ්‍ය නැහැ සමාධිය හබාගෙන යන්න එපා කියලා කියනවා. ඒ වගේ දේවල් නෙවෙයි මේවෙන් තියෙන ප්‍රයෝජනය අතිමහත් වූ ප්‍රයෝජනයක් අපේ ජීවිතය සූපපත් කරගන්න සසර සූපපත් කරගන්න මේ ජීවිතය සකස් කරගන්නත් අතිවිශාල යහපතක් වෙනවා මේ චිත්ත සමාධිය වර්ධනය කර ගැනීම. ඉතින් අපි දැන් දින තුනක් තිස්සේ මේ කතා කරා. දැන් ඉතින් සැලසුම තියෙන්න ඕනේ. මම අවසාන වශයෙන් මතක් කරන්නේ දැම්මම සැලැස්මක් හදන්න. හරිද? මම මගේ සමාධිය වර්ධනය කරන්නේ මෙන්න මේ ක්‍රමයටයි මම සමාධිමත් කෙනෙක්ම වෙලා වාසය කරනවා සමාධිමත් කෙනෙක් වෙලා සමාහිත හිතක් තියෙන කෙනෙක් වෙලා ජීවිතය ගෙවනවා අනිත් පැයට හරිය පහසුයි මේ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන එක. ඒත් ඒකේ වගේ කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවන්ට පවා විශාල යහපතක් වෙනවා. ගන්න තීරණ නිවැරදි තීරණ වෙනවා. අපලෝපද්‍රවාදී ඔක්කොම නැති වෙනවා කර්ම කර්ම වේගයන්. ඉතින් ලොකු සහන්දායි ජීවිතයක් ඇති කරගන්න පුළුවන් ප්‍රීතියෙන්ම විශාල ප්‍රීතියකින් තමන්ගේ ජීවිතය ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම එවැනි උතුම් තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති